පංචස්කන්ධේ තුච්ඡතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචන්නං කන්ධානං නිරෝධෝ අතුච්ඡං නිබ්බානං තිපස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපේ ජීවිතය සකස් කරගන්නේ නැතුව අපේ හිත ඒ ධර්මයට අනුකූල සිතුවිලි නැగిලා එන විදිහට අපේ චිත්තසංතානය සකස් කරගන්නේ නැතුව මේ ජීවිතය සාර්ථක කරගන්න සසර සුවපත් කරගන්න නිවනින් සැනසෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි අපිට ලොකු වගකීමක් තියෙනවා මේ ලෝකේ ඇත්ත తත්වය Tamanට අරමුණු වෙන විදිහට Tamanගේ ජීවිතය සකස් කරගන්න එක. ලෝකේ සත්‍ය తත්වයක් තියෙනවා. ඒ සත්‍ය తත්වය අපිට අරමුණු වෙන්නේ නැහැ. අන්න ඒක අරමුණු වෙන විදිහට අපේ හිත අපිට අපි සකස් කරගන්න ඕනේ. මොහොතකටවත් මේ ලෝකය නිට්ටයද මේ නිට්ට නෑ කියලා අපි කියනවා අනිත්‍යයි කියලා කියනවා ස්ථිරව තියෙන්නේ නෑ කියලා කියනවා එතකොට නමුත් මම මේ දැන් කිව්වොත් අද ගෙදර යනකොට අපේ ගෙදර කෙනෙක් මැරිලා ඉන්න පුළුවන් කියලා වෙන්න පුළුවන් කියලා කියනවා. හැබැයි ඇතුලේ තියෙන හැඟීම මොකද්ද? ඇතුලේ තියෙන චේතනාව ඒක නම් වෙන්නේ නෑ. ඒක වෙනස් වෙන්නේ නෑ කියලා. නේද? අපිට ලැබිලා තියෙන ආදරය වෙනස් වෙන්නේ නෑ කියලා. මගේ තරහකාරයෝ වෙනස් වෙන්නේ නෑ. නේද? ඒ කට්ටිය වෛරකාරයෝමයි මේ විදිහට මේ ලෝකය පිළිබඳ පින්වත් මේ අපිට නিত্য හැඟීම් තියෙනවා. නේද? පැහැදිලිව පංච උපාදානස්කන්ධය සැපක්ද දුකක්ද? නේද? පංච උපාදානස්කන්ධය දුකයි දුකයි කියලා කියනවා කටපාඩම් කරගෙන. නේද? ධර්මයේ තියෙන හින්දා අපි කියනවා දුකයි කියලා. දරුවන් දැකීම සැපයක්ද දුකක්ද? ගීත ඇසීම රූපවාහිනිය බැලීම බත් කෑම නේද? එතකොට ජීවිතයේ බොහෝ දේවල් මොනවත් එක්කද කරන්නේ පංච උපාදානස්කන්ධය එක්ක. එතකොට ඒවා සැපයිද දුකයිද? දරුවන් දැකීම දුකක්. රූපවාහිනිය බැලීම දුකක්. බත් කෑම දුකක්. එහෙමද? නේද? එහෙනම් එහෙම බොරුවට කියන්න බෑ. පැහැදිලිව මට සැපයක් විදිහට දැනෙනවා නම් පැහැදිලිව මට සැපයක් විදිහට දැනෙනවා නම් ඉතින් ඒක සැපයි. සැපයි නම් සැපයි කියන්න ඕනේ. නේද? එහෙනම් පංච උපාදානස්කන්ධා සුඛහ සුඛහ නේද? පංච උපාදානස්කන්ධා සුඛහ කියලා තමයි අපිට වැටහෙන ආකාරය. හරි ඒක අපි ඉස්සෙල්ලාම පිළිගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේලා නම් දේශනා කරේ පංච උපාදානස්කන්ධය දුකයි කියලායි. නමුත් මට වැටහෙන ආකාරය ඊට වැඩිය වෙනස්. මට දැනෙනවා. මං කියනවා නේද අපේ ඔය බුදුහාමුදුරුවෝ කියලා තියෙන හින්දා දුකයි. ඒකයි මම දුකයි කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළලා තිබෙ නැත්තම් මම කොහොමවත් ඕක දුකයි කියන්නේ ඕක පැහැදිලි කියන්නේ ඔහෙට පිසුද නේද කවුරු හරි කිව්වොත් දුකයි කියලා ඔහෙට පිසුද මේ පේන්නේ නැද්ද කොච්චර මේක සැපද කොච්චර මේක සැපද කියලා අපි එහෙමයි කියන්නේ. නමුත් එහෙනම් දැනට අපි මේක දුකයි කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දෙයට ගෞරවයක් විදිහට පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කියලා නිකන්. බුදුරජාණන් වහන්සේ ගැන තියෙන විශ්වාසයෙන් හින්දා පින්වත්නි අපිට මේක ගැන සැක තියෙනවා. ඇත්තට මේක දුකයිද? නුවණ තියෙන ඇත්තෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මොකක්ද කියලා හොයලා බලලා මේකේ දුක දුකක් තියෙනවද කියලා ගවේෂණය කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දුක පිරිසිදු දැනගන්න කියලායි. හරිද? දුක කියන එක සත්‍යයක්. ඒ දුක දැන ගැනීම සඳහා කළ යුතු කෘත්‍ය විදිහට දේශනා කරේ පිරිසිදු දැනගන්න කියලායි. එතකොට මේ පිරිසිදු දැන ගැනීම සඳහා පංච උපාදානස්කන්ධය පිරික්සන්න ඕනේ. හරිද? අන්නේ පංච පාදානස්කන්ධය පිරික්සනකොට අපි ඒක පිරික්සන ආකාරය අනුව අපිට අනිත්‍යද දුක්ඛද අනාත්මද ආදී වශයෙන් අපේ මනසට හොඳට මේක වැටහෙන්න පටන් ගන්නවා ප්‍රත්‍යක්ෂව තේරෙන්න පටන් ගන්නවා. නිකන් හිතේට කවදාකවත් මේ ලෝකයේ ඇත්ත తත්ත්වය තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේම නැහැ. ලැබෙන්නේම නැහැ. එතකොට දැනට පින්වත්නි අපිට මම අහනවා මෙහෙම. දැන් අපි ඒ කතා කරපු දේත් එක්ක මේ ලෝකයේ උසස් දේවල් මොනවද දන්නේ අපිට අපිට උසස් සහ පහත් කියලා අපි කොටස් දෙකකට බෙදාගෙන තියෙනවා නේද? උසස් දේවල් විදිහට අපි සාමාන්‍යයෙන් දකිනවා ලොකු වාහන. නේද? මහා ගෙවල්. නේද? ඒ කියන්නේ බලන්න කෙනෙක්. දැන් අපි සලකන විදිහෙන් ඒක හොයාගත්තා. හොඳට ඇඳලා හොඳ වාහනයක හරිද කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේ අපේ ගමකට ආවා කියන්නේ වඳින්න ඇදිට විතරයි නේද පුළුවන් වුණා වඳිනවා යමක්කමක් තියෙනවා නම් යමක්කමක් තියෙනවා නම් වඳින ස්වභාවය තියෙනවා නේද යමක්කමක් තියෙනවා නම් වඳින ගතිය තියෙනවා ඒ විතරක් නෙවෙයි බලය තියෙනවනේ තන ගහලම වඳින ගතිය තියෙනවා. සල්ලි විතරක් තියෙනවා නම් වඳිනවා විතරක් බලයක් තියෙනවා නම් ධන ගාලාම වඳින්න හිතෙන ගතියක් තියෙනවා නේද? අපි යන්නෙත් නිකන් අපි යන්නෙත් එතන නිකන් ඈත් වෙලා වගේ. හ්ම් හරි ගෞරවයක්. ඒ මොකද? අපේ මනසට දැනෙනවා එයාලා ඒ වගේ දේවල් උසස් කියලා දැනෙනවා. නේද? ඒ වගේ දේවල් උසස් කියලා දැනෙනවා. බලන්න එහෙම දැනෙන හැටි කොච්චරක්ද කියලා සමහර වෙලාවට දැන් ඔන්න ස්වාමීන් වහන්සේලා ළඟටලා ගෞරවයෙන් කතා කර කර ඉන්න අය ඒ වෙලාවෙම එතෙන්ට කවුරු හරි වගේ කියන කෙනෙක් ආපු ගම හාමුදුරු පෙරලගෙන දුවන්නේ ඒක <laughs> ස්වාමීන් වහන්සේත් උසස් අර අය වඩා උසස් ඒකයි ඒ විදිහට දැනෙන්නේ හරි. එතකොට සීලය ගුණය නෙවෙයි ධනය ධනය බලය උසස් කොට දැනෙනවා. එතකොට ඒ විතරක් නෙවෙයි ඒක පැත්ත. මම උසස් දෙයක් තියෙනවා නම් ඒකට වැඩියෙන් සලකන්න ඕනද නැද්ද? සාමාන්‍යයෙන් එහෙමනේ. උසස් දේවල් වලට මිනිස්සු වැඩියෙන් සලකන්න ඕන. උස ඇත්තටම උසස් දෙයක් තියෙනවා නම්. තමන්ගේ දරුවා කියන කියන ආකාරයට නැත්තම් හිතවත් අය ආදරේ අයට අපි වැඩියෙන් සලකනවද නැද්ද? වැඩියෙන් සලකනවා නේද? හොඳම කෑම ලෑස්ති කරලා දෙනවා. හොඳම විදිහට ඉඳ ලෑස්ති කරලා දෙනවා. දුක් විඳලා හරි හැමදේම ළඟා කරලා දෙනවා. හවුද නැද්ද? මගේ පිරිසට මම මැරෙන්න කලින් මේ ඉඩම වෙන් කරලා දෙන්න ඕන මේක බෙදලා දෙන්න ඕන නැත්තම් මේ නේද නැත්තම් මම ගේ හදලා තියලා මැරෙන්න ඕනේ මගේ එවුන් මගේ પરම්පරාව කියලා නේද ඒ කට්ටියට වෙනමම නේද වෙනමම අනිත් අයට වැඩි විශේෂයක් කොට වැඩි සැලකිල්ලක් දක්වනවද නැද්ද? ඒ මගේ හිතට ඒ අය මට උසස් අපි කියන එක කාට වටින් කියන්නේ නේද? උණහපුළු අම්මාට උණහපුළු පැටියා වටිනවා වාගේ අපි අපිට අපි වටිනාකම් වගේක් දීලා තියෙනවා වටිනාකම් වගේක් දීලා තියෙනවා දරුවන්ට නිවසට ශරීරයට හැම දෙයකටම වටිනාකම් වගේක් දීලා තියෙනවා නේද ලොකු වටිනාකම් වගේක් දීලා තියෙනවා නේද අපි අපිටත් වටිනාකමක් දීලා තියෙන අතර වාරේ මගේ කියලා ගත්ත අයට වටිනාකමක් දීලා තියෙනවා ධනය බලය වැඩි දේවල් වලට වටිනාකමක් දීලා තියෙනවා ආන් එහෙම මගේ හිත මගේ හිත තමන්ගේ හිත මේ ලෝකේ වැඩියෙන් වටිනාකම් දීලා තියෙන මොනවටද කියලා බලන්න. දරුවෙක් වෛද්‍යවරයෙක් වෙන්නද මහාන වෙන්නද කියලා අම්මගෙන් අහනවා. දරුවෙක් ඉංජිනේරුවෙක් වෙන්නද මහාන වෙන්නද කියලා අම්මගෙන් අහනවා. තාත්තගෙන් අහනවා. මට මොකද උත්තරයක් දෙන්න එපා. නේද? අම්මයි තාත්තයි යාව පත් කරන්න හදන්නේ වඩා උසස් තැනකට. නේද? ඒක දැන් තේරෙනවද? හිත වැඩියෙන් මගේ හිත වැඩි උසස් කොට සැලකන්නේ මොනවද කියලා. හ්ම්. ඒත් මම වටිනාකම් දීලා මේ ලෝකේ මම වටිනාකම් දීලා තියෙන්නේ වටිනාකම් දීලා තියෙන මම වටිනාකම් වගේක් දීලා තියෙන මේ ලෝකේ එක එක දේවල් වලට. ඒ වටිනම දේ තමයි මම ප්‍රාර්ථනා කරන්නේ හැම වෙලේම. මගේ හිත හැම වෙලේම වටිනම දේවල් ප්‍රාර්ථනා කරනවා. එතකොට මම වටිනාකම් දීලා තියෙන මොනවද කියලා පොඩ්ඩක් බලන්න. මගේ ජීවිතේ වටිනම දේ මොකක්ද කියලා හිතෙන් අහලා බලන්න ඕනේ. තමන්ගේ හිතෙන් අහලා බලන්න. හුඟක් අය කියයි චූටි පුතා තමයි. මගේ ජීවිතේ වටිනාම දේ. නැත්නම් මගේ ගෙදර තමයි. මගේ වාහනය තමයි. මගේ ජීවිතේ වටිනාම දේ තමයි මම කරන රස්සාව. නේද? හ්ම් සමහර අයත් ඉඳලාම දැන් දැන් කියනවා මගේ දුරකටනේ තමයි මගේ ජීවිතේ වටිනාම දේ කියන්නේ. ඒ මදිවට පින්නත් මහා විහිළුවක් තියෙනවා. සමහර අයත් කියනවා හැම දෙයකටම වඩා මට වටින්නේ අපේ ගෙදර ඉන්න හොරතල් සතා බඩු පැටියා පූස් පැටියා එයාට ලොකු වටිනාකමක් දීලා තියෙනවා හරිද නේද ඒක තමයි ලොකුම දේ ජීවිතේ ලොකුම දේ අනේ අපි නේද මේවා වටින දේවල් විදිහට අපිට දැනලා තියෙනවා අන්න ඒ දැනීම හින්දා අපේ හිත හැම වෙලෙම වටින දේවල් පිටිපස්සේ ඕන වෙලාවක හිතට දැනුනේ වටින දෙයක් විදිහට යමක්ද ඒක පිටිපස්සේ දුවන ගතියක් තියෙනවද නැද්ද මේ බලන්න. කාලෙකදී අපිට කෙනෙක් හොඳ කෙනෙක් කියලා වටින කෙනෙක් කියලා තේරුණා. ඒකින්ද හැම වෙලෙම අපිට ආව මතක් වෙන ඒ ඒ දැන් අපි නැත්නම් එහෙම තුමුකෝ. සාමාන්‍ය උසස් පෙළ කරන්න ගත්ත ළමයි. එයාට තේරුණා විද්‍යා නැත්නම් වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්න එක තමයි වටින්නේ කියලා. ටික දවසකින් කට්ටිය කිව්වා ඉවරක් නැතුව කිව්වා මේ නෑ නෑ නෑ මේ අනිත් පැත්ත ගණන් පැත්ත තමයි වටින්නේ කියලා කිව්වොත් එයා මොකද කරන්නේ? ආයේ පැත්තට යනවා. නේද? ඒ පැත්ත ගැනම කල්පනා කරනවා. අපේ හිත හැම වෙලේම හොයන්නේ වටින උසස් අපිට උසස් විදිහට දැනෙන දේ හොයනවා. නේද? මේ ගීත වලටත් වටිනාකමක් දීලාද නැද්ද? නේද? ගීත වලටත් වටිනාකමක් දීලා තියෙනවා. මේ ටෙලි නාට්‍ය වලට <laughs> මොකද කියන්නේ? මන් දන්නේ නැහැ. නේද? එතකොට කෑම බීමටත් වැඩි අර කියන වගේ ට්‍රේන නාට්‍යයට වටිනාකම දෙන අපි ඒක බලන්න නැතුව පුළුවන්ද? ඒ කියන්නේ මෙවුව නැතුව පුළුවන් නැතුව පුළුවන්ද නැතුව පුළුවන්ද නැතුව පුළුවන්ද කියලා එක එක වගේන අපි කියනවා. නේද? එක එක දේවල් ගැන කියනවා. සිල් දවසටත් ඉතින් යන්න පුළුවන් වෙන්නේ අනිත් වැඩ වටින වැඩ නැත්තම් තමයි. නේද? භාවනා කරන්න එහෙම යන්න පුළුවන් වෙන්නේ වටින වැඩ නැත්තම් අනිත් ලයිස්තුම කියනවා. අපිටම ඇවිල්ලා කියනවා. මම අහන්නේ මොකද ආවේ නැති බාලන්ටක හම්දුරනේ මේ මේක දුන්නා මේක තිබ්බා මේක තිබ්බා මේ වැඩේ තිබ්බා මේ වැඩේ තිබ්බා ඉතින් මම කල්පනා කරනවා මම පළවෙනිම කිව්වා එයාට වැඩිම වටින එක බලනකොට ඒක වැඩක් නැති එකක් දෙවෙනියට කිව්වා එයාට තියෙන වටිනම එයාට දැනෙන වටිනම එක ඒකයි එහෙම කියන්නේ ඇවිල්ලා කොහොමද මං එන්නේ මට මෙන්න මේ වැඩේ තිබ්බා අපේ ගෙදර කවුරුවක්වත් හිටියේ නැහැ එතකොට පොල් එහෙමත් වැටෙනවා හරිද? ඒකෙන්ද එදා කවුරුවත් හිටියේ නෑ. ගේ බලා ගන්න කවුරුවක්වත් හිටියේ නෑ. මම කොහොමද සිල් ගන්න දෙන්නේ? ඇත්තනේ. එතකොට සීල භාවනා වැඩසටහනට වැඩි එයාට එයාගේ හිතට වටින්නේ ගේ බලා ගැනීම. තේරෙනවද? වැඩි වටින දේ තමයි අපි තෝරගන්නේ පාටම. හරි ඒකින්ද අපිට හරියට වැඩ ධර්මයේ තුල නේද? හික්මෙන්න වෙලාව අඩු වෙනවා. ඕනම වෙලාවක අපි වටින දෙයට තමයි මූලිකත්වය අපේ හිත ඒක මේ අපි කාගවත් තරද්දක් නෙවෙයි අපේ හිත මූලිකත්වය දෙන්නේ වටින විදිහට දැනෙන දෙයට වටින විදිහට දැනෙන දෙයට පොඩි පුතයි ලොකු පුතයි දෙන්නම එකම වෙලාවක කෝල් කරලා කිව්වා අම්මේ අද උදේ අපේ ගෙදර ඉන්න කියලා නැත්නම් අද රෑ අපේ ගෙදර ඉන්න කියලා දෙන්නම එකම වෙලාවක කෝල් කරලා කිව්වා අද රෑ අද රෑ නවතින්න අපේ ගෙදර එන්න අපිට වැඩ වගේක් තියෙනවා කියලා අම්මා කොහෙද යන්නේ දෙකට කල්ලා දෙපැත්තට යවන්නේ වැඩියෙන් අම්මට වටින්නේ. වැඩියෙන් අම්මට වටින්නේ කොහෙටද? ඒ වටින පැත්තට තමයි මොකක් හරි අර පැත්තට එකක් කියලා දාලා ඔය කිව්වට එයාගේ හිතට දැනෙන්නේ. එයාගේ හිතට දැනෙන දේ වටින පැත්තට තමයි යන්නේ. හරිද? ඇයි අපි මම අහන මේ අතගේ මුළු ගත වෙච්ච ජීවිත කාලේ ධර්ම අවබෝධයට යොදවපු වෙලාව ඇද්ද? ධර්ම අවබෝධය සඳහා යොදවපු කාලය කොච්චර කල් ගෙව්වද දැන් නේද දවසකට විනාඩි 1440යි හරිද යන්තම් දැන් පැයක් තියෙනවා බණ අහනවා අඩුම ගාන පැයක්වත් අහනවා හුඟක් කට්ටිය මට කියනවා මම පැයක්වත් අහනවා කියලා නේද 360ක්වත් 400ක්වත් දු තියෙනවා දවසේ ඉතිරි 1000ම මේ අනිත් වැඩවලට. උයන්න ඕනේ, නාන්න ඕනේ, රෙදි හොදන්න ඕනේ, කතා කර කර ඉන්න ඕනේ, ටීවී බලන්න ඕනේ, නේද? පත්තර බලන්න ඕනේ, ප්‍රවෘත්ති අහන්න ඕනේ. ඒ ඔකොටම මේ ශරීර නඩත්තුවට සහ එක එක ඒවාට 1000ක්ම ගිහින්. 360ක් බුදියලා 20ක් 25ක් 30ක්වත් භාවනාවකට දාලා නැද්ද මන් දාලා? ඇයි ඒ ඒකේ වටිනාකම දැනුනේ නැහැ. වෙන ඒවට අපේ හිතේ වටිනාකම් දීලා තියෙන වෙන දේවල් වගේකට. හරිද? හරි. දැන් අපි වටිනාකම් දීලා තියෙන මොනවද කියලා බලමුද? හරි. හොඳයි. පුංචි කාලේ දරුවෙක් ඉපදුනා කියන්නකෝ. මේ දරුවාගේ ශරීරය දැකලා ඒක බොහොම හුරතල් බොහොම සෞම්‍යයි බොහොම මිහිරි කියලා ඒකට වටිනාකමක් දුන්නද නැද්ද? අපි නොදක ඉන්න බැරි තරම් කියලා. ආ ඒ වෙලාවේ වටිනාකම් දුන්න ශරීරය මාසයක් දෙකක් යනකොට වෙනස් වෙලාද නැද්ද? හා. ඒතකොට අර වටිනාකම් දුන්න එක දැන් නැහැ. දැන් තියෙන එකට ආය වටිනාකමක් දුන්නද නැද්ද? හා. ඒක ආය අවුරුද්දක් විතර යනකොට වෙනස් වෙලාද නැද්ද? නේද? එහෙනම් අපි වටිනාකම් දෙන යම් ශරීරයක් තියෙනවද ඒ ශරීර නේද ටික ටික වෙනස් වෙලා කෙස් පැහෙනවා බඩ එනවා එක එක විදිහේ එක එක ධාතු වෙනවා නේද පාරේ කයන් බැරි තරමට ආ යනවා වැඩි ඒත් වටිනාකම් දෙනවා නේද ඉතින් අඩු වැඩි වශයෙන් දෙන වටිනාකම් ඒතර අපිට අපි වටිනාකම් දෙන්නේ හැම වෙලෙම වෙනස් වෙන දේවල් වගේ එකට ඒවා නවත්තන්න බෑ එක හරි ඊළඟට ඒ වටිනාකම් දුන්න සිත් දරුවාගේ සිත කියනකොට ඒ දරුවාගේ සිතෙහි පං කෙරෙහි තියෙන බැඳීම ආදරය කියන එක හැම වෙලෙම පොඩි කාලේ ඉඳන් මේ වෙනකම් নিরතුරුව වෙනසකට භාජනය වෙනවද නැද්ද එක එක කාලවලට එක එක විදිහට විතරක් නෙවෙයි මොහොතින් මොහොත මොහොතින් මොහොත එතකොට දරුවාගේ මට ශරීරයට වටිනාකමක් දෙන්න බෑ ඒක හැම වෙලෙම වෙනස් වෙනවා දිරනවා හොටු දිර ගන්නවා එහෙම ශරීරයට වටිනාකමක් දුන්නොත් ගඳ එකට තමයි වටිනාකම් දීලා තියෙන්නේ මොනවද ශරීරයට විතරක් වටිනාකමක් දුන්නොත් නේද මොනවද බොකු බඩවැල් නේද ලී මස් නහර දහඩිය හං නේද ඒවට වටිනාකමක් දීලා තියෙනවා මම එහෙනම් ඒවට වටිනාකමක් දෙන්න බෑ නමුත් ඊළඟ දරුවාගේ සිතුවිලි කියලා ගත්තොත් එහෙම ඒවත් දෙමව්පියන්ට හොඳටම අත්දැකීමක් තියෙනවා. මොකද? එයාගේ ආදරය කියන එක මොහොතින් මොහොත මොහොතින් මොහොත වෙනස් වෙනවා. එක කාලයකට එක විදිහක්, එක දවසකට එක විදිහක්, තව දවසකට තව විදිහක්. ඒ වුණාට මේ ඒ වුණාට අපි බලාගෙන ඉන්නේ. ඔය කිව්වට ඉතින් ඔව හරි අයියෝවා ඔහොම තමයි කියන තමයි කිය එක දවසකට හොඳයි කියලා හිතන එක දවසකට මේ දරුවෝ ගැන විතරක් නෙවෙයි දරුවන් දෙමාපියෝ ගැනත් එහෙමයි. හරිද? දෙමාපියෝ ගැන මොකද කියන්නේ? ඒත් එහෙමද නැද්ද? හැම වෙලෙම වෙනස් වෙනවා නේද? අපි කොච්චර කිව්වත් වෙලාවකට අම්මවවත් එපා වෙනවද නැද්ද? ඒව ඇත්ත කතා කරන්නේ නැහැ නේ කවුරක්වත්. ආ පිස්සුද අපිට අපේ අම්මා එපා වෙනවද? නේද? එහෙමයි කියන්නේ. ආම්දුරණ හරි අසත්පුරුසයි. ආම්දුරන්ට වෙන්නද එහෙම? කියලා. වහගෙන කතා කරන්න ඕනේ නැහැ නේද? වෙලාවකට එපා වෙනවා. වෙලාවකට එපා වෙන වෙලාවකට ඇයි අපේ මං එහෙම හිතුවේ කියලා හිතෙනවා. නේද ඒක තමයි ඇත්ත ඉතින් එහෙමනම් ඒ මොකද ඒ හැමදේම අපේ හිතවල තියෙන දේවත් ඒ හිතවල තියෙන දේවත් හැම වෙලෙම වෙනස් වෙනවා හැම වෙලෙම වෙනස් වෙනවා මම අහනවා අපිට අපි ගැන විශ්වාසද මට මං ගැන විශ්වාසද දන්නේ වෙලාවකට මම මගේ සිතුවිලි මටම තේරෙනවා දෙවි කෙනෙක් වගේ හරියට නිකන් දිව්‍යාංගනාවක් වගේ හරියට අනිත් අයට පිහිට වෙන හොඳට කතා කරන නේද හැම පැත්තෙම හොඳයි තවත් වෙලාවකට කොහොමද දන්නේ මම දන්නවා මං ගැන වෙලාවකට මම අර දෙවියා වෙලාවකට කවුරු වගේද යසයා වගේ නේද දිව්‍යාංගනාව යසනී වගේ වෙලාවකට මගේ හිතේ ඇති වෙන සිතුවිලි කාටවත් කියන්න බැරි තරම් තුච්චයි. නේද? ඒ වෙලාවට දෙවියා තිරසනා වාගේ. නේද? එහෙනම් වේගෙන් මගේ හිතේ ඇති වෙන මේ සංස්කාරයන් වේගෙන් වෙනස් වෙනවද නැද්ද? වේගෙන් එහෙම එක වෙලාවට එක විදියක් තව වෙලාවට තව විදියක් තව වෙලාවට තව විදියක් වෙනවා නම් ඒක උසස් දෙයක්ද? ඒකට වටිනාකමක් දෙන්න පුළුවන්ද? බෑ. නේද? එතකොට මගේ தත්ත්වය එහෙමනම් මගේ දරුවගේ தත්ත්වය මොකද? ඒකත් ඒ විදිහම තමයි. මගේ දෙමව්පියන්ගේ தත්ත්වය මොකද? ඒකත් ඒ විදිහම තමයි. නේද? මේ ලෝකේ අපි දන්න විදිහට තියෙන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ පහම ගත්තොත් පින්නත් නේ පහම ඒ විදිහට නැද්ද? හැම වෙලේම වෙනස් වෙනවා. අපි උපරිම උත්සාහයක් ගන්නවා අපේ මේ ශරීරය ආශ්‍රය කරගෙන ඇතිවන වේදනා සැප වේදනා විදිහට තියාගන්න. හරි. ඒ සැප වේදනා විදිහට තියාගන්න එක උසස් කියලා හිතලා මම හොඳ වාහනයක් ගන්නවා. ඉඳගෙන ටිකක් වෙලා යනකොට මොකද වෙන්නේ? ඉඳගෙන ටිකක් වෙලා යද්දි දුක් වේදනා එන්න පටන් ගන්නවා. ඒ වාහනේ හින්දා සතුටක් ඇති වෙනවා කියලා හිතලා මම වාහනේ ගත්තේ. අන්තිමට වාහනේ තියෙනවා සතුට නැහැ. හරිද? දැන් බලනකොට පිස්සු වගේද නැද්ද? ඔය වගේ වක් කියනකොට පිස්සු වගේ කියලා හිතෙන්නේ නැද්ද නිකන් මේ? මටද? මේවට වටිනාකම් දුන්න අපිට කහන්න ඕනේ කියලා හිතෙනවා. නේද? මේ වගේ ඒවට වටිනාකම් දුන්නේ මම දැනගෙන නෙවෙයි. ඒකින් දා හරියට දුක් විඳින්න වෙලා. මම හැමදාම කියන්නේ අපි හරියට දුක් විඳිනවා. ඇයි ඒ? වෙනස් වෙන දේවල්, paludu වෙන දේවල්, කැඩිලා යන දේවල්, විඳිලා යන දේවල් වලට වෙනස් වෙන්නේ නැහැ, කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ කියලා වටිනාකම් දුන්නා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ටත් දේශනා කළා ඔය ටිකම පරිනිර්වාණ මංචකයේදී ආනන්ද හාමුදුරුවෝ අඬනකොට ආනන්දේ මම paludu වෙන දේ, වෙනස් වෙන දේ, බිඳෙන දේ, කැඩෙන දේ පරිදු වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ නැහැ බිඳෙන්නේ නැහැ වෙනස් ස්වභාවයකටපත් වෙන්නේ නැහැ කියලා ගන්න එපා කියලා කිව්වා නේද කියලා. මේ කියන්නේ සියලු ਸਰවඥතා ධාතුන් වහන්සේලා සහිත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය ගැනයි මේ කියන්නේ. එහෙනම් අපි ගැන කවර කතාවක්ද? මගේ දරුවෝ ගැන කවර කතාවක්ද? නේද? එහෙනම් ලෝකයේ තියෙන හැම දෙයකටම අපි වටිනාකම් දීලා තියෙන්නේ වටිනාකම් තියෙනවට නෙවෙයි. යමක් වටිනවා නම් මම කියන්නේ. යමක් වටිනවා නම් ඒක සම්මත වටිනාකමක් වෙන්න බෑ. අපේ රුපියල් 1000 කොලේ තියෙනවා කියන්නේ. ඒකට වටිනාකමක් තියෙනවද නැද්ද? අපේ අපේ රුපියල් 1000 කොලේට වටිනාකමක් තියනවද? මේක ගිහිල්ලා දෙනවා මාරු කරන්නේ නැතුව වෙනත් රටක අපි බැංකුවකින් මාරු කරගන්න බැරි රටක කියලා මේ කොලේට මං අහන්නේ. ළමයෙක් අතර ගිහින් දෙනවා. එයාට වෙන්නේ රූප පොත කලවන්න තමයි. ඒකෙන් මොකුත් කරන්න බෑ. ඒ මොකද අපි එකතු වෙලා සම්මත කරගත්තා මේක 1000ක් වටිනවා කියලා. හුව මාරු කර ගැනීම සඳහා. නේද? හොඳයි. ඒකනේ හදිස්සියවත් මොකද වෙන්නේ ඉඳලාමත් ඔය කොළ අවලංගු කරනවා. නේද? අවලංගු කරන් ඉස්සෙල්ලා බැංකුවට දාන්න කියනවා මේ හවල් කොළ ඉවරයි කියලා. ඉතින් පැදුරු මිටියක් අස්සේ තිබිලා හරි එක සැරයක් 50 කොළ ගොඩාක් හම්බුණා ඒක අම්ම කෙනෙකුට. ඉතින් ඒවට කිසි වටිනාකමක් නැති අන්තිමට කොළයක් විතරයි. හැබැයි ඇත්තම රත්තරන් කාසියක් රත්තරන් වලින් හදපු කාසියක් ලෝකේ කොහේ හරි තැනක කරන් ගියොත් වටිනවා. නේද? වටිනවා නම් ඒක හැමෝටම වටින දෙයක්. වෙන්න ඕනේ. රුපියල් 1000 වටින්නේ ලංකාවේ මිනිස්සුන්ට විතරයි. මගේ දරුවා වටින්නේ ආ ඔය කියන්නේ ඒක අනිත් පැර වෙන්නේ. ඒක අනිත් පැර වටින්නේ. හැබැයි රහතන් වහන්සේ හැමෝටම වටිනවා. නේද? එහෙනම් මම මගේ හිත සම්මත කරගත්ත වටිනාකම වගේක් තියෙනවා. ආන් ඒකට අහු වෙන්න එපා. මම වටිනාකම් දීලා තියෙනවා පොඩ්ඩක් බලන්න අනිත් අයටත් වටිනවද කියලා. හරිද? අනිත් අයට වටි අනිත් අයට කොටම වටිනවා නා අනිත් අය කියන්නේ gedara හැට විතර නෙවෙයි නේද ලෝකෙටම වටින දෙයක් නම් අන්න කමක් නැහැ එහෙමනම් ඒක වටින දෙයක් වෙන්න ඕනේ නේද ඒ වගේ අපි වටිනාකම් දීලා තියෙන පින්වත් මේ පංච පාදානස්කන්ධයටයි හරි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් වලට බලන්න ගීතයක් අපි සමහර ගීතවල ලොකු වටිනාකමක් දෙනවා අපි මේක බොහොම රසවත් බොහොම සුවදායක ගීතයක් කියලා. දැන් දාගෙන ඉන්නවා. පළවෙනි සැරේ ඇහුවා. ඇයි මේක මේක අහනකොට සැප වේදනාවක් ඇති වෙනවා. ඒකයි. දෙවෙනි සැරේ ඇහුවා. තුන්වෙනි සැරේත් ඇහුවා. දැන් තව සැරයක් ඇහෙන්න ආවොත් එහෙනම් මොකද වෙන්නේ? ආ සැප වේදනාව වෙනකොට මොනවද ඇති වෙන්නේ? දුක් වේදනාවක් ඇති වෙන්න පටන් ගන්නවා. නේද? අපි වටිනාකම් දීලා තියෙන ආහාර වලට. කාගෙන කාගෙන කාගෙන යනවා එකවර ගුලි තුනක් විතර ගිරින්න වගේ ගිරිනවා. ඒ කැමැතිම වටිනාකම තියෙන ආහාරය පිඟානේ තියෙද්දිම අයින් කරනවා. නේද? මේ ටික දානවා බල්ලට. එහෙම කියන්නේ දැන් දැන් අතර අමාරුවෙන් තිබ්බ නේද? අමාරුවෙන් හදාගත්ත ටික දැන් කියන්නේ බල්ලට දාන්න කියලා වීසි කරන්න කියනවා. නේද? එතකොට එහෙනම් ඒ ආහාරය වටින දෙයක් වෙන්නේ නැහැ. ඒ ආහාරින්ද ඇති වෙන සැප වේදනා මොහොතකින් වෙනස් වෙනවා. අපිට තියෙනවා අපේ මේ ජීවිතය කියලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහළ වෙන පේලි පහක්. නේද? සිද්ධි පහක්. නැත්නම් සම්පති පහක්, ගැලීම් පහක් තියෙනවා. මේ මේ පහට තමයි මේ පහ හැම වෙලේම වෙනස් වෙනවා. හැම වෙලේම වෙනස් වෙනවා. නේද? විශේෂයෙන් ආදරය ආදී සංස්කාරයන් හැම වෙලේම වෙනස් වෙනවා. තරහ ආදී හැම වෙලේම වෙනස් වෙනවා. එතකොට පින්වත්නි ඒ වෙනස් වෙන දේවල් වලට වටිනාකමක් උසස්කමක් දෙන්න බෑ යමක් වෙනස් වෙනවා නම් අපි කියනවා අපි මේ මනුස්සයා මේ අද ඉන්න කෙනා නේ මෙයා අද කිව්වොත් අද මේක කරනවා කිව්වොත් හෙට වෙන එකක් කරන්නේ නේද හෙට මේක කරනවා කිව්වොත් වෙන එකක් කරන්නේ කරනවා කියන එක කරන්නේ කරන්නේ කියන එක කරනවා කියලා අපි කියන මේ මනුස්සයා මහා තුච්ච මිනිහෙක් කියලා නේද තුච්ච මිනිසෙක් කියලා. එහෙම කියනව නේද? ඒ කියන්නේ උසස් නෑ කියන එකයි කියන්නේ. මේ උසස් කොට ගන්න බෑ මට මගේ හිත කියනවා ඔහේ අරගෙන අර මීයම ගෙඩිය දිය උඩ වකරනවාකෝ. එතකොට උසස් සැපයක් ලැබෙනවා කියලා. උසස් වේදනාවක් ලැබෙනවා කියලා. මම මොකද ගන්නේ මීයම ගෙඩි 10ක් විතර අරන් ආවිල්ලා දිව උඩ වක්කරුවා බලන්න. වක්කරනකොට හරි. පළවෙනි එක සැපයි දෙවෙනි එක සැපයි දැන් මේ වෙනසෙන් පටන් ගන්නවා. දැන් මී අඹක් තියෙනවා දිවක් තියෙනවා. සැප. එහෙනම් වේදනාව තුච්ඡද නැද්ද? තුච්ඡයි නේද? එයා එයා උසස් කොට ගන්න බෑ. කය මං කවුද කැමති ගඳට? කවුරුත් ගඳට කැමතිද? මේ ශරීරය නිකුත් කරන්නේ නේද? හැම පැත්තකින්ම නිකුත් කරන්නේ මොනවද? ගඳ ගඳමයි නේද? එහෙනම් බලන්නකෝ මේ ශරීරය මං කැමති විදිහට හැදෙන්නේ නෑ. ඒ මදුවට හැම වෙලෙම වෙනස් වෙනවද නැද්ද? හැම වෙලෙම තියෙන තත්වයන් වෙනස් කරන හැම වෙලෙම මට ඕන හැටියට හැදෙන්නේ නැති අකීකරුම අකීකරු ශරීරයක් මේක. හවුද නැද්ද? කීකරුද? ඉන්න දෙන්නේ නැහැ මේ ඉඳගෙන ඉන්නවත් දෙන්නේ නැහැ. දැන් මාත් ඔය පේන්නේ නැද්ද සැරෙන් සැරේව දඟලනවා. නේද බණ කියන ගම මේ ඇත්තොත් දඟලනවා. ඉතින් අපිට හම්බ වෙලා තියෙන තුච්ච ශරීරයක්. ඒකයි පංචක්ක ඒකයි කියන්නේ පංචක්කන්දේ තුච්ඡතෝ තුච්ඡතෝ පස්ස පස්සන්තෝ මේක තුච්ඡ දෙයක් කියලා කියන්නේ පහත් දෙයක් උසස් කොට ගන්න බැරි දෙයක් කියලා නුවණින් දකින්න කියලා. හරි උසස් කොට ගන්න බෑ මේකට වටිනාකම් දෙන්න බෑ වටිනාකම් දෙන්න බෑ කියලා. ශරීරය නේද ශරීරය කියලා කියන්නේ ආ කිසිම විශ්වාසයක් තියන්න බැරි. අද හැන්දෑවේ ගෙදර යනකම් විශ්වාසද? නේද මහලොකුවට මගේ මගේ කියනවා. අතලින් පිරිකාවක් ඇවිල්ලා කියයි අරවා ඇවිල්ලා මෙව අනිතේ හංගගෙනමයි ඔක්කොම කරන්නේ. හොයන්න ඕන අපේ අපේ මොන හරි පොඩි දෙයක් වුණොත් හොයාගන්න තියෙන අමාරු. අර මැසින් අස්සට දානවා මේ මැසින් අස්සට දානවා නේද? ඈ කිසිම දෙයක් එලි කරන්නේ හොර වැඩමයි ඔක්කොම මේ ශරීරයේ තියෙන්නේ. හවුද නැද්ද? අනිත පොඩ්ඩක් තම මරන්නමයි හදන්නේ. නේද? යන්තම් කොහරි හැප්පුණොත් ඇති. අපි ඉතින් මැරෙන්නේ නැතුව බේරෙන්න පුදුම පුදුම මහන්සියක් දරන්නේ හැප්පෙන්න බෑ වැටෙන්න බෑ ලෙඩ <laughs> හැදෙන්න බෑ විස බීජ යන්න බෑ නොකා ඉන්න බෑ වතුර දාන්න නැතුව ඉන්න බෑ නාවන්න නැතුව ඉන්න බෑ බුදි කරවන්න නැතුව ඉන්න බෑ ඉතින් මේ වගේ මහා අපි මහා උසස් කියලා හිතාගෙන ඉන්න ශරීරයේ බලම ඒ මදිවට එළියට දාන්නෙම ගඳ දේවල් අනිතේ කියනවා නම් මොන හරි කිව්ව වෙලාවෙම කරන්න බෑ නේද මගේ කියලා ගත්ත මේ ශරීරය මම මේ ලොකු සාකච්ඡාවකට ගිහිල්ලා යනකොට මට කියනවා දාන දාන දැන් එළියට දානවා කියලා කිව්වොත් එහෙම ඇඟ ඇතුලේ තියෙන ඒවා අර ඔක්කොම වැඩ දෙක දියන්න ඕනේ නේද ඉතින් එහෙම තමයි දඬුවම් දෙන්නේ පුදුම දඬුවම් වගේක් තියෙන මේ ශරීරයෙන් හින්දා එහෙනම් මේ ශරීරයක් උසස් කොට ගන්න බෑ වේදනාව ඊට හපා නේද වේදනාව ඊට හපන් ඒක මේ හොඳට තියෙනවා මේ නරකද ඒක දිගට දෙනවා ප්‍රහාර එක දිගට කන හරහා නහය හරහා ඇහ හරහා නේද චක්කු රෝගෝ සෝත රෝගෝ ජීවා රෝගෝ කාය රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ දන්ත රෝගෝ කුච්චි රෝගෝ කිය කිය ඔය ඔක්කොම ඉන්දිකටු අයින්නවා වගේ. හරි මොන තරම් මේ ශරීරයට සැලකුවද? කියන්න බලන්න. ජීවිතේ වැඩියෙන්ම කරලා තියෙන්නේ මොකද්ද? වැඩියෙන්ම මහන්සිලා තියෙන්නේ මොකක් රැකගන්නද? අනේ ඔව් මේ ශරීරය රැකගන්න මහන්සිලා තියෙනවා. වැඩියෙන්ම මහන්සිලා තියෙන්නේ මේ ශරීරය රැකගන්න. එච්චර කරපු ශරීරය අපිට අනිත් පැත්ත සලකන විදිය දන්නවද? නේද? ඉතින් එහෙනම් එහෙනම් මොහොතකට හිතලා බලන්න ඕනේ මේක උසස් කොට ගන්න බෑ. වේදනාව උසස් කොට ගන්න බෑ. සංඥාව ඒත් එහෙමයි නේද? සංඥාව මොකද කරන්නේ? මට රිදවන, මට වෙහෙස ඇති කරවන, මට එපා වෙන, තේරුමක් නැති, වැඩක් නැති දේවල් උපද්දවනවද නැද්ද? මම දැන් මේ මේ ටිකේ බර කියනකොට කිව්වා මල ගෙදරක් වගේ දෙයක් වුණා මට ඉතින් අමතක කරන්න ඕනේ අතීත මතකය නේද මොකද වෙන්නේ යාළුවෙක් දකින්නකොට ඇඳපු දේවල් දකින්නකොට හිටපු තැන් දකින්නකොට බීපු තේ බීපු කෝප්පේ දකින්නකොට නේද හැම වෙලෙම මැරෙන්න ඕනේ නැහැ පියගෙන් වුණා කියන්නේ කොච්චර මතකයන් ගලාගෙන ගලාගෙන එවනවද මෙහාට නේද තමුසේ විඳවනවා දැන් විඳවනවා කියලා එවන්නේ නේද ඒ වගේ හරියට නිකන් නේද මාත් එක්කම එකතු වෙලා කලින් කලින් මේ සංඥාවල් එකතු වෙලා හොඳයි ඔය ඉන්නේ මේ තියෙන්නේ කියලා ලෑස්ති කරගත්තා ඊට පස්සේ දැන් වැඩේ වැරදුනාට පස්සේ මම මොකද කරන්නේ වැඩේ වැරදුනාට පස්සේ හරි විදියට නම් උසස් කරේක නම් අමතක කරන්න උදව් කරන්න ඕනේ ආ දැන් අමතක කළා දාමු කියලා මේක එහෙම නෑ පොඩ්ඩක් තමයි මොකද කරන්නේ පරණ මතකයන් ඔක්කොම එවනා රිදව ගන්නවා රිදව ගන්නවා කියලා නේද එහෙනම් සංඥාව කියන එක උසස් ලක්ෂණද තියෙන්නේ <laughs> පහත් ලක්ෂණද තියෙන්නේ පහත් ලක්ෂණ තියෙන්නේ නේද? ඉතින් ඒ එතකොට සංස්කාර ඒත් එහෙමයි නේද? ආදරය ආදී හැම වෙලෙම වෙනස් වෙන පහත් පිළේ ස්වභාවයක් තමයි මේ අකුසල සංස්කාරේ තියෙන්නේ. ඒ විතරක්ද විඥානය කියන එකත් එහෙමයි අපේම කියලා අපි ගත්ත විඥානය තමයි චක්කු විඥානය කියන්නේ ඇහි තියෙන පෙනීමේ දැනීම කනේ තියෙන ඇසීමේ දැනීම නේද මේ පෙනීමේ දැනීම හොඳ ඒවා පේනකොටත් දැනෙනවා නරක ඒවා පේනකොටත් දැනෙනවා නේද හොඳ ඒවා නරක ඒවා කියලා කිසිම වගේ විභාගයක් නැතුව මේ චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාහන විඤ්ඤාණ ජීවයා විඤ්ඤාණ ඇති කරනවා නම් ඒවා උසස් කියලා ගන්න පුළුවන්ද මට එහෙනම් මගේ ළඟ මෙතන සකස් වෙන මගේ කියලා අධ්‍යාත්මිකව ගත්ත හැම දෙයකම තියෙන පහත් ගති පංච උපාදානස්කන්ධයේ තියෙන තුච්ච ස්වභාවය අනුංගේ කියලා ගත්තේ බලලා තියෙන ඒ වගේම ස්වභාවයක් ඒවා මට මගේ කොට ගන්න පුළුවන් කමක් නෑ මට ඕන හැටියට පවත්ව ගන්න පුළුවන් කමක් ඇත්තේ නෑ මට ඕන හැටියට උසස් විදිහට පවත්ව ගන්න පුළුවන් කමක් ඇත්තේ නෑ පිටත් මේ තුච්ඡතෝ කියලා මෙනෙහි කරන්නේ අපි අනාත්ම සංඥාවක් අනාත්ම හැඟීමක් හරිද ඒ කියන්නේ මේක උසස් විදිහට පවත්ව ගන්න මට මේ පංච පාදානස්කන්ධය බෑ හරි ඒක ඒකට ඕන විදිහට පහත් විදිහට පහත් වැඩ කෙරෙන විදිහට තමයි පවතින්නේ. එතකොට මාව හරිය අසරණ තත්යකටපත් වෙනවා එතකොට. මොකද කියන්නේ? නේද? එතකොට මම උසස් කොට වටිනාකම් දීලා තියෙන්නේ කවදාකවත් උසස් කරලා ගන්න බැරි දේවල් ගැන. දැන් මොකද කියන්නේ? පංච පාදාන ස්කන්ධය දැන් දැන් ඔය ඔය ටික අහගත්තට පස්සේ පංච පාදාන ස්කන්ධය සැපයි කියලා හිතෙන්නේ? නේද? අන්න බලන්න දැන් අපිට තේරෙනවා මේක අල්ලන්න හොඳ එකක් නෙවෙයි මේක භයානක දෙයක් මේක තුච්ච දෙයක් මේක උසස් කොට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. අන්න ඒ ඇත්තන්ට පින්නති මේ ලෝකේ බලතල නිලතල බලවන්තකම් මුදල් වටිනාකමක් ඇත්තේ නෑ. ඒවට උසස් තත්ත්වයක් දෙන්නේ නෑ. දරුවන්ට, ගෙවල් දරවල් වලට, දෙමව්පියන්ට, ඥාතීන්ට, භවභෝග සම්පත් වලට උසස් තත්ත්වයක් ඒ හිත්වල එන්නේ නැහැ. හරිද? ඒක හින්දායි එදත් බොහෝ ඥාති පරිවර්තයන් භෝගස්කන්ධයන් දාලා නේද? ප්‍රෞද්ධා භූමියට පත්වන්නේ බුදුරජාණන් වහන්සේගේ බණ අහපු ඇත්තෝ. මේවාට උසස්කම් දුන්නා කියලා ඒවයින් මට කිසිම ප්‍රයෝජනයක් එන්නේ නැහැ. මොකද ඒවට උසස්කම් දෙන්න බෑ. ඒවා හැම වෙලෙම වෙනස් වෙනවා. මේ මේ උසස් උසස් කියලා ගන්න බැරි දේවල් අස්සේ රිංග රිංග දඟලන උසස් කියලා හිතන මේ හිත වෙනස් කරන්න ඕනේ. නැත්තම් අපේ හිත මොකද කරන්නේ? ඒවත් එක්කම නටනවා. ඒවත් එක්කම දඟලනවා. ඒක දැනගත්ත නුවණැති කුලපුත්‍රයෝ තමයි කල්පනා කරන්නේ මගේ හිත වෙනස් කිරීමේ මාර්ගය පිරිසිදුවම පරිපූර්ණව මේක ඉක්මනටම කරගන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? ඉක්මනටම කරගන්න ඕනේ. ඉක්මනටම කරගන්න ඕනේ. එහෙම තියෙන නේද කියනවා. ඉක්මනට කරගන්න ඕනේ වැඩි. ඇයි? මේ හිත වෙනස් කිරීම කරගන්න ඕනේ කරගන්න ඕනේ කියලා කියන්නේ. නියම උසස් දෙයට උසස් වටිනාකම් දෙන විදිහට අපේ හිත සකස් කරන්න ඕනේ. එහෙම සකස් කරාද කියලා බලාගන්නේ ජීවිතේ අපි බලන්න දැනට වටිනාකම් දීලා තියෙන මොනවද? පොල් වත්තටද නැත්නම් gedara බලාගන්න එකද මුණුබුරෝ බලාගන්න එකද සිල් ගන්න එකද කියලා බලන්නකො පොඩ්ඩක්. මගේ හිත කෝකටද වටිනාකම් දීලා තියෙන්නේ කියලා බලාගන්න. හරිද? භාවනා කරන එකටද කෝකටද වටිනාකම් දීලා තියෙන්නේ? ධර්ම අවබෝධයට කොතර කොතර කාලයක් අපි වටින දෙයට තමයි කාලෙ මිඩංගු කරන්නේ. හ්ම් වටින දෙයටයි කාලෙම යොමු කරන්නේ. වෙනස් වෙන දේ, paludu වෙන දේ, කැඩෙන දේ, බිඳෙන දේ, නැති වෙන දේෙන් ඇතිඵල නෑ. දැන්වත් අනිත් පැත්ත හැරෙන්න පටන් ගන්න ඕනේ. හරි දැනගෙන ජීවත් වෙන්න මේකේ තේරුම ඔක්කොටම පැවිදි වෙන්න කියන එකද? පැවිදි වුණා තරක් වෙන්නේ නැහැ. මං වැඩියෙන් වටිනාකම් දුන්නේ ආරණ්‍යයේ ගොඩනැගිලි වල ටිකට නම්. පොලිස් වහන්සේලාට නම්. හ්ම්. ලාභයට නම්, කීර්තියට නම්, ප්‍රශංසාවට නම්. හ්ම්. නැත්තම් මගේ ළඟට කවුරු හරි මැටි යනති ගොල්ලක් ආව නම් ඒ කට්ටියට නම් නේද? වඳින්න නැති ටික විතරයි නා. වඳින්න නැති ටික විතරයි නා. නේද? පුළුවන් නම් වඳිනවා බෑනේ මේ චීවරෙත් එක්ක නේද? එහෙමනම් එහෙමනම් මේ පැවිදි ජීවිතෙන් ඇති වැඩ ඇති වැඩක් නැහැ. පැවිදි ජීවිතේ තේරුම් ගන්න නැහැ එහෙමනම්. ඒ කියන්නේ සමාජයට සේවය කරන්න එපා කියන එකද? නෑ කරන්න ඕනේ පින්නනේ තේරුම් අරගෙන. අයහපත් කෙනා යහපත් ත්‍ත්වයටපත් කිරීම සඳහා විතරයි. නොතේරුණ කෙනා තේරෙන කෙනෙක් බවට පත් කිරීම සඳහා විතරක් අහවල් කෙනාගේ ලාභය අහවල් දේ ලොකුවට ගන්නෙ නැතුව හ්ම් දේශපාලඥයා එක්ක කටයුතු කරන්න ඕනේ පැවිද්දා මොකටද දේශය පාලනය කරන දැනට දේශපාලඥයා කියන්නේ නෑ හොරා තක්කඩියා ගා ගන්න ඕනේ කෙනා කියන එක නෙවෙයි ඒක අපි වැරදීමක් නේද දේශපාලඥයෝ විතරක් නෙවෙයි අනිත් අයත් හොරු ඉන්නවා තක්කඩියෝ ඉන්නවා නේද දේශපාලඥයා කියන්නේ මොකද්ද දේශය පාලනය කරන කෙනා. දේශය පාලනය කරන කෙනාත් එක්ක ස්වාමීන් වහන්සේ කටයුතු කරන්න ඕනේ. මොකටද? එතකොට තමයි ඒ තත්ත්වෝ ධර්මානුකූල වෙන්නේ. නේද? ධර්මානුකූල ඒ සඳහායි කටයුතු කරන්න ඕනේ. නේද? එහෙමයි. දේශය පාලනය කරන්න උදව් කරන්න ඕනේ. කොයි විදිහට පාලනය කරන්නද? අනිත් අය යට කරගෙන අනිත් අය පොඩි කරගෙන නේද? නෑ පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය දැනගෙන ඒ තුච්ච බව දැනගෙන ඒවට වටිනාකම් දෙන්නේ නැතුව නේද? ධර්මයට වටිනාකමක් දෙන විදිහට දේශපාලඥයා සකස් කරන්න නම් දේශපාලඥයා වාසය කරන්න ඕනේ. හවුද නැද්ද? නේද? ඒකයි අරමුණ වෙන්න ඕනේ, පරම අරමුණ වෙන්න ඕනේ ඒක. ඉතින් ඒකින්ද ඕනම දෙයක් අපිට කරන්න පුළුවන් පින්නන්දි මේ අතටත් එහෙම ගෙවල් දොරවල් යාන වාහන ඉඳන් ඉඳන් හිටුම් ඔක්කොම ඕනේ. ඉතින් ජීවත් වෙන්න බෑ. හැබැයි මේක දන්න අය උසස් දේ එකතු කරනවා මිසක් අපහත් දේ එකතු කරන්නේ නැහැ. නේද? තා කියලා પરම්පරා ගානකට එකතු කරගත්තා කියලා ඒවට ධනයටවත් බලයටවත් මට මරණාසන්න මොහොතේ මුකුත් කරන්න බෑ. අපේ හිත වෙනස් කරන්න ඕනේ. අපේ හිත සිතුවිලි ඇති කරන්නේ අපි දන්න විදිහට. නේද? එහෙනම් පංච උපාදානස්කන්ධය පිළිබඳව මෙන්න මේ වගේ වටිනාකමක් දෙන්න බැරි දෙයක් විදිහට දැනෙන විදිහට අපි මොකද කරන්න ඕනේ? ඒ පිළිබඳ ගවේෂණය කරන්න ඕනේ, හොයන්න ඕනේ. සත්පුරුසයි කියලා හොඳයි කියලා මිනිස්සෙක් ගැන හිතාගෙන ඉන්නවා. මට ඉතින් එයා ගැන හරි සතුටක් ඇති වෙන්නේ. මේ බලන්න මේ උදාහරණය මෙතනට කොච්චර ගැලපෙනවද කියලා. පංච උපාදානස්කන්ධා සුඛා කියලා කියවනේ ඉස්සෙල්ලා. හරිද? අපි මිනිස්සෙක් ගැන හිතාගෙන ඉන්න සත්පුරුසයි කියලා. හොඳ කෙනෙක් කියලා. එයාව මතක් වෙනකොටත් මට සතුටක් ඇති වෙනවා. හම්බුනහම සතුටක් ඇති වෙනවා. නේද? අන්න බලන්න සතුටක් ඇති වෙනවනේ. හැබැයි ආ පැහැදිලි අසත්පුරුෂයෙක්. අපි දන්නේ හරිද? මේ මේ මේක මේකෙන් හොඳට තේරුම් ගන්න ඕනේ කියන කාරණාව. එයා පැහැදිලි අසත්පුරුෂයෙක්. අපි දන්නේ හැබැයි ආ අසත්පුරුෂයෙක් කියලා. දැන් මම සතුටින්ද නැද්ද ඉන්නේ යත් එක්ක? ඒත් මම දන්නේ නැහැ සත්පුරුෂයෙක් කියලා මං හිතාගෙන ඉන්නේ සත්පුරුෂයෙක් කියලා. නොදන්නාකම, නොදන්නාකම, අවිද්‍යාව. නේද? කොයි වෙලාවක හරි මම දැනගන්නවා මේ ආසත්පුරුෂයෙක් කියලා. හරියටම දැනගන්නවා. දැනගත්ත ගමන් මොකද වෙන්නේ? අන්න මට මට එයා හින්දා දැන් සතුට උපදින්නේ නෑ. අසත්පුරුෂයෙක් හින්දා සතුටක් උපදීද? පහත් කෙනෙක් හින්දා සතුටක් උපදීද? තුච්ච කෙනෙක් හින්දා සතුටක් උපදීද? නෑ උපදින්නේ කලකිරීමක්. උපදින්නේ කලකිරීමක්. සතුට වෙනකොට කලකිරීමක් උපදිනවා අසත්පුරුෂය කියලා දැනගත්තාම. ඇලීම වෙනුවට නොඇලීමක් ඇති වෙනවා අසත්පුරුෂය කියලා දැනගත්තා. ග්‍රහණය වීම වෙනුවට අතහැරීමක් ඇති වෙනවා අසත්පුරුෂය කියලා දැනගත්තා. හවුද නැද්ද? ඔව්. පංච උපාදානස්කන්ධයේ තියෙන අපි දැන් බලපුවාම සත්පුරුෂ ලක්ෂණද අසත්පුරුෂ ලක්ෂණද? අසත්පුරුෂ ලක්ෂණය තියෙන තුච්ච ගති තියෙන. ඒ කියන්නේ ඔක්කොම හැම වෙලෙම වෙනස් වෙනවා. අපි කියන විදිහට තියෙන්නේ නෑ. නේද? ශරීරය ගත්තොත් කඳයි වේදනාව සංඥා මා අපි ඔක්කොම විස්තර කරගත්තා. එහෙනම් අන්න ඒ අසත්පුරුෂ ලක්ෂණය මට මතුවලා ආවා නම් පංච උපාදානස්කන්ධය පිළිබඳව මට ඇති වෙන්නේ සතුටක්ද කලකිරීමක්ද? ආන් අන්න බලන්න අපේ මානසිකාරය වෙනස් කරා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ වැරදිච්ච මානසිකාරය වෙනස් කරා. හ්ම්. පළඟතියා පහනට යනවා වගේ අපි මේ කරකිනවා පහන වටේ. කොයි වෙලාවෙ මහා විනාශය සිද්ධ වෙයිද කියලා කියන්න බෑ. ජීවිතයට එකතු කරගත්තු දේවල් හින්දා ජීවිතයට බොහෝ දේවල් හොඳයි කියලා එකතු කරගත්තා නේද? ඒවා හින්දා රස්සාව හින්දා හම්බුනේ සතුටද දුකද? හොඳයි කියලා දරුවෝ එකතු කරගත්ත දරුවෝ හින්දා හම්බුනේ සතුටද දුකද? හැම දෙයක්ම හින්දා ඇති වුනේ සතුටද දුකද? නේද? ආදරය හොඳයි කියලා ආදරය එකතු කරගත්ත හම්බුනේ සතුටද දුකද? නේද? එහෙනම් එහෙනම් මේක තුච්ච ස්වභාවය තියෙන පංච උපාදානස්කන්ධයේ තුච්ච ස්වභාවය තියෙනවා. අන්න ඒක දැනගත්ත කෙනා ඒක තේරුම් ගත්ත කෙනා ඒ හැඟීම උපදවා ගත්ත කෙනා පින්වත්නි මොකද කරන්නේ ආයතරයක් පංච උපාදානස්කන්ධය අරමුණු වෙනකොට එයාට ඒවා උසස් විදිහට දැනෙන්නේ නැති වෙනවා. හොඳයි. කොහොම නමුත් කමන්නේ මම අන්තිමට මේ බණ මාලාවේදීම අන්තිමට අහන ප්‍රශ්නේ හැමදාම දැන් මොකද හිතෙන්නේ පංච උපාදානස්කන්ධය ගැන? ඒක පහත් විදිහට දැනෙන උසස් විදිහටද? පහත් විදිහට දැනෙනවා. කොච්චර වෙලා තියෙද ඔය හැඟීම? නේද? මේ හැඟීම කොච්චර වෙලා තියෙද? ඕකට මම කියන්නේ සංසාර ප්‍රශ්නේ කියලා. සසර මුනේ ඕක. සසර සැරෙන් සැරේ සැරෙන් සැරේ අපිට සිහිය ඉපදුනා. ඉපදුනාට ඒ සිහිය නැති වුණා ආයසරය. හරි? ඒ සිහිය නැති වුණා. ඒ නැති වුණේ ඇයි? අකුසල් අකුසල් අරමුණු වෙනකොට සිහිය නැති වෙනවා. මේකට මොකද කරන්න ඕන? මේ වෙලාවේ පැයක් මාත් එක්ක විනාඩි 50ක කාලයක් මාත් එක්ක පංච පාදානස්කන්ධය තුච්චයි කියලා කතා කරපුවාම දැන් එන හැඟීම මොකද්ද? තුච්චයි කියලා. නේද? එහෙම නේද? මම එක්ක කතා කරන ගමන් මේ කට්ටිය ගැන ඒත් එක්ක තමන්ගේ මනසින් විමසුවද නැද්ද? මනසින් ඒක තුච්ච ස්වභාවයේ තියෙන කියලා විමසපු හින්දා දැන් එන හැඟීම තුච්චයි කියලා. ඒ කියන්නේ මෙනෙහි කරපු හින්දා මාත් එක්ක එකතු වෙලා දැන් ඒ හැඟීම එනවා. මෙනෙහි කිරීම හින්දා ඒ හැඟීම ඇති වුණා මෙනෙහි කිරීම නැත්තම් හැඟීම නැති වෙනවා එහෙනම් මේ හැඟීම තමන් ළඟ අකණ්ඩව තියාගන්න මොකද කරන්න ඕනේ දිගින් දිගට දිගින් දිගට ඒ ඒ ආකාරයටයි කියලා මේක තුච්ච ස්වභාවයයි තියෙන එක රූපය අරගෙන වේදනාව අරගෙන සංඥා අරගෙන සංකාර අරගෙන විඥාන අරගෙන තමයි මෙනෙහි කරන්න ඕනේ හරිද රූපේ කියවම තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් වේදනාව කියවම තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් ওই විදිහට අරගෙන මෙනෙහි කරනවා මොකද්ද තුච්ච ස්වභාවය කියන්නේ ඒක එක දිගට පවත්වන්න බෑ ඒක ඕනේ එව්වයි එපා එව්වයි ඔක්කොම මේකේ හදනවා නේද මට ඕන හැටියට තියෙන්නේ මට ඕන හැටියට සකස් කරගන්න බෑ ඔය විදිහට අපි කතා කරපු බොහෝ දේවල් ඒකට වටිනාකමක් දෙන්න බෑ පහත් තත්ත්වය තුච්ච තත්ත්වයක් තියෙන පහත් තත්ත්ව උසස් තත්ත්වයක් තියෙන්නේ නැති බව හොඳට මෙනෙහි කරපුවාම ඊට පස්සෙත් අපේ හිත මොකද කරන්නේ අන්න අර වෙනදා වගේම එක එක දේවල් ඔස්සේ දුවන්න යනකොටම අපිට සංඥා වෙනවා අපේ අපේ මනසෙන්න ඕවට වටිනාකම් දෙන්න යන්න එපා කාගේවත් වචන වලට වටිනාකම් දෙනවා. අපි හරියට කාගේවත් වචන වලට වටිනාකම් දෙනවා. ආදරයට වටිනාකම් දෙනවා. හරිද? වටිනාකම් දුන්න හින්දායි දුක් ඇති වෙන්නේ. වටිනාකම් දෙන්නේ නැති වෙනකොට ඒවා පිළිබඳ ඒ තරම් තැකීමක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් දුක් ඇති වෙන්නේ නැහැ. නොඇලී වාසය කරන්න පුළුවන්කම තියෙනවා. අන්න එතකොට හිත සාන්ත වෙනවද නැද්ද? අන්න ඒ ශාන්ත ස්වභාවය තමයි ධර්මාභෝධය සඳහා වුණ වෙන්නේ. gedara පුටුවක ඉඳගත්තාම එහෙම විසිරෙන්න නෑ හිත විසිරෙන්න තැනක් නෑ හිතට. හිත සාන්ත ඇස් දෙක පියාගෙන භාවනාවකට ආපහම හිත සාන්ත ස්වභාවයට එනවා. මොකද මේ පංච උපාදානස්කන්ධයේ තුච්චෝ කියලා මෙනෙහි කරපු හින්දා. තුච්ච දේ තුල හිත විසිරෙන්නේ නැතු වෙනවා. අන්න එතකොට කියනවා අනුලෝමිකං කන්තිං පටිලබති. අනුලෝමක ශාන්තිය ඇති වුණා කියලා. හරිද? නිවනට හේතු වෙන ශාන්ත ස්වභාවයටපත් වුණා. ඔය පංච උපාදානස්කන්ධය තුච්ච වුණාට නිවන අතුච්ඡං ඒක තුච්ච නැහැ ඒක උසස් ඇයි වෙනස් වෙන්නේ නැති හින්දා අන්න එහෙම නිවනෙහි මේ පංච පාදානස්කන්ධයේ තුච්ච ස්වභාවය නිවනෙහි නැති හින්දා අන්න යම් කිසි කෙනෙක් මෙනෙහි කරනවා නම් පංචන්නං කන්දානං නිරෝධෝ මේ පංච පාදානස්කන්ධයේහි නිරෝධය අතුච්ඡං නිබ්බානන්ති පස්සන්තෝ ඒක තුච්ච නෑ ඒක නිවන තුච්ච නැහැ කියලා. ඒක උසස්ය කියලා යම් කෙනෙක් මෙනෙහි කරනවා නම් අන්න එතනත්හාට සම්මත්ත නියාමං ඔක්කොම තියෙයි. මාර්ගසිත පහළ වෙන්න ඒක හේතුවක් වෙනවා. හරිද? ආන් මේ විදිහට චත්තාලීසාකාර භාවනා කමඨහන් 40ේම ওই විදිහට දේශනා කරලා තියෙනවා පින්වත්නි. ඉතින් අපි අද සාකච්ඡා කරේ 22 වෙනි කමඨහන 22 වෙනි භාවනා වාක්‍යය. 40 ආකාරයකින් එකක් මෙනෙහි කරත් ඇති. හරියට මෙනෙහි කරන්න ඕන. ඒ මෙනෙහි කරම අපේ හිත ශාන්ත භාවයටපත් වෙනවා. ඒ මෙනෙහි කිරීමම අපිට මාර්ගහිත උපදින්න හේතු වෙනවා. මොකද පංච උපාදානස්කන්ධයේ තදින් අල්ලගෙන ඉන්න අපේ හිත ඒක හිමීසරේ අතාරින්න උඩට. පංච උපාදානස්කන්ධය කියන ග්‍රහණයෙන් අත මිදෙන්න මේක ලොකු හේතුවක් වෙනවා. ඉතින් එහෙම මෙනෙහි කරන්නේ නැතුව මේක ගැලවෙන්නේ නැහැ. ඒ හින්දා මේ ගැඹුරු හැඟීමක් ඔය හැම භාවනාවකදීම ගැඹුරු හැඟීමක් උපදින උපදිනවා පංච පංච උපාදානස්කන්ධයේ අනාත්ම ස්වභාවය ගැන ඒක මට ඕන විදිහට උසස් විදිහට තියාගන්න බැරි බව. ඉතින් ඒකෙන්ද අපි කාටත් විසඳුමක් තියනවා මේ ධර්මයේ තුල අන්නේ විසඳුම ඇති කර ගැනීම සඳහා කටයුතු කරන්න ඕනේ. අද දවසේත් මේ ධර්ම දේශනාව නිවසේ ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරන ඇත්තන්ගේ සුබ යහපත සඳහා ඒ ඇත්තන්ට නිවන් දකින්නට හේතු වේවා කියන අදහසින් තමයි නිවසේ ඉඳලා ධර්ම ශ්‍රවණය කරන අයට මේ ධර්ම දේශනාව අරගෙන එන්න හේතු උනේ මේ මැදිරියේ ඉන්න දායකත්වයේ දරපු පිරිස. ඉතින් මේ අයගේ කාරුණික අනුග්‍රහය යටතේ තමයි හැමදෙනාම ධර්ම ශ්‍රවණය කරේ. ඒකින්ද අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු ධර්ම දේශනාවේ දායකත්ව දරපු මේ පිරිසට මේ ධර්ම දේශනා දායකත්වයේම පුණ්‍ය ශක්තිය උතුම් නිර්වාණ අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.